එහෙමයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ අපිට සඳහන් කරපු කරුණු දෙකක් ගැන තව කතා කරන්න කැමතියි. ස්වාමින් වහන්සේ සඳහන් කරා මේ රෝගීන් සාත්තු කිරීම ඒ වගේම රෝගීන්ට සාත්තු කිරීමේදී සඳහන් වුණා දැන් පවුලේ අයට සාත්තු කිරීම තුලින් ඊතරම්ම මේ විදිහේ චාරිත්‍ර සීලයක් වර්ධනය වෙන්න තියෙන ඉඩ අඩුයි කියලා. ඉඩ අඩුයි. නමුත් එතනත් වර්ධනය කරගන්න පුළුවන්. ඔව්. නමුත් නමුත් දැන් උදාහරණයක් ඇටියට යම් කිසි කෙනෙකු තමන්ගේ බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට තෙල් ගාලා සාතු කරන්න අවශ්‍ය නම් දිනපතාම එහෙම කරනකොට ඒ එක එක දින ඉදිරියට යනකොට එයාට මේ තමන්ගේ බිරිඳ කියලා හරි තමන්ගේ ස්වාමි පුරුෂය හරි කියන දේද හිර වෙන තැන දකින්න පුළුවන් නම් එතනින් ඉදිරියට යන්න පුළුවන් නම් මේ පීඩාවටපත් වෙලා ඉන්න සත්වේ එයාට මං උපකාර කිරීමක් සඳහායි මේක කරන්න කියන එක. ඒතර මට වෙන වාසිය කියන එකත් එතන දකින්න පුළුවන් නම් එතකොට එතන අරිට වඩා පිරිසිදු විදිහට එතන වර්ධනය වීමක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඒක මට වෙන වාසිය කියලා දකින්නටත් වඩා අනිත් කෙනාට සිද්ධ වෙන යහපත එතනදී තේරුම් අරන් කටයුතු කරන්න පුළුවන්. දැන් ඒවත් ඉතින් වැඩෙන්නේ අර විදිහට තමයි. දැන් මුලදී අපේ ඇලීම බැඳීම නිසා මගේකම නිසා මමත්වය නිසා තමයි අපි ඒ කටයුතු කරන්න පෙළඹෙන්නේ ඊට පස්සේ කාලයාගේ ඇවෑමෙන් අපිට ඒ මත පිහිටන්න බැරි වෙනවා මොකද ඒ පීඩාව ඒව දරා ගන්න අමාරු ඊට පස්සේ අපිට විකල්පයක් හැටියට පෙනෙනවා මේ තුලින් මට කුසලයක් සිද්ධ වෙනවා මගේ ಗುಣ වැඩෙනවා ඒ නිසා මම මේක අතාරින්න හොඳ නැහැ ඒක මට ලැබිච්ච ලොකු ලාභයක් කියලා එහෙම හිතන්න පටන් ගත්තාම ඒ තනත්තාට තව ගොඩක් දුර ඒක කරගෙන යන්න පුළුවන් කොච්චර අමාරුකම් වුණත් දරාගෙන යන්න පුළුවන් ඊට පස්සේ නමුත් එතනත් එක්තරා ආත්ම මූලික ගතියක් තමයි ඇති ඊට පස්සේ තමන් එතනිනුත් තව ටිකක් ඔබට වැඩෙනකොට අර මානුෂීය සංකල්පත් එක්කලා මේ මේ මේ කරන උපකාරයෙන් මේ රෝගියා කොච්චර සුවයක් ලබනවද යහපතක් ලබනවද නිසා මගේ ශක්ති ප්‍රමාණයෙන් ඇය හෝ ඔහු සුවපත්ව පවත්වන්නට මට කළ හැකි දේ මම කළ යුතුයි කියන තැනට එනවා ඒක මානුෂීය පදනමකට එනකොට ඊට පස්සේ ඒක ආධ්‍යාත්මික දැක්මක් කියන මට්ටමට සංවර්ධනය වෙනකොට මම ಗುಣ වඩනවා කියන පදනමකත් නෙමේ අනිත් කෙනා සුවපත් කරනවා කියන පදනමකත් නෙමේ මේ ධර්ම හේතුඵල වශයෙන් අන්‍යෝන්‍යව වැඩෙන හැටි තමන්ගේ මනසේ කුසල් වැඩෙන හැටි ඒ තුලින් අනිත් කෙනාගේ අකුසල කර්ම විපාකේ යටපත් වෙන හැටි ඒ අනිත් කෙනාගේ අකුසල කර්ම විපාකේ යටපත් වෙනකොට ඒතනත්තා සුවපත් වෙන හැටි ඒතනත්තා සුවපත් කරන්න මේ පංචස්කන්ධය තුලින් මම සහාය වෙනකොට අනික් අතට සාංශාරික වශයෙන් එය Tamanගේ සුවය සඳහා නැවත බලපාන හැටි මේ අන්‍යෝන්‍ය ක්‍රියාවලිය කෙලස් ප්‍රහාණය කරන්නට උපකාර වෙන හැටි මේ සමස්ත හේතුඵල ක්‍රියාවලියේ ඒ ධර්මතාවයේ දකිමින් අපට ඒ ක්‍රියාව පවත්වන්න පුළුවන් වෙනවා ආධ්‍යාත්මික දැක්මක් මත ඒක කරන්න පුළුවන් මට්ටමට අපේ මනස වැඩෙනකොට. ඉතින් මුලදී තමන්ගේ අයට අපි සලකන්නේ ඒ අපේ කියන මගේ කියන ඇලීම බැඳීම ආදරය සෙනෙහස පාදක කරගෙන වෙන්න පුළුවන් ඊට පස්සේ කුසල් අකුසල් පිළිබඳව දැනුවත් වෙනකොට මේක මට කුසලයක් මේක මට හොඳ අවස්ථාවක් කියලා ඒකට කරන්න පුළුවන් මානුෂීය සංකල්ප වැඩෙනකොට අනුන්ට එකෙන් ලැබෙන යහපත ගැන හිතලා මුදිතා ගුණය ඇති කරගෙන ඒක කරන්න පුළුවන් ආධ්‍යාත්මික දැක්මක් විදර්ශනා ප්‍රඥාවක් අසම්මෝහ සම්පජඤ්ඤයක් වැඩෙනකොට අපිට ඊටාම පුළුල් මට්ටමට ඒක කරන්න පුළුවන්. අන්න ඒ මට්ටමට වැඩෙන එක තමයි ඍජුවම පාරමිතාවක් හැටියට ක්ලේශ ප්‍රහාණයට උපකාර වෙන්නේ. අර මුල් මුල් අවස්ථා එතනට යන්නට පියවරෙන් පියවර අපට උපකාර කරනවා. ඒතකොට මේ පාරමිතා කියන එක භවෙන් භවේ අපි පුහුණු කළ යුත්තේ ඒ ප්‍රශස්ත මට්ටමට අපිට එකවර එන්න බෑ. ඒක දීර්ඝ කාලයක් පුහුණු කිරීම තුළින් තමයි චක්‍රීයව නැවත නැවත අන්‍යෝන්‍ය වශයෙන් වර්ධනය සාදු සාදු ස්වාමීන් වහන්සේ ඒක බොහොම අපූර්ව ආකාරයට ස්වාමීන් වහන්සේ විස්තර කරා